විජේ සිරිවර්ධන සුබ උදෑසනක් සකි සඳුනි කාලයකට පස්සේ සිතිජ සංഭാෂණය සඳහා අද අපි වාඩි වෙලා ඉන්නවා. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන පුරුල් කරන සංభాෂණ කතාබහක්. සංතාගාරයේ පුරාතන සංතාගාරයේ මිනිස්සු වාඩි වෙලා කතා කරේ කිසිම සීමාවකින් තොරව යහපත් කරුණු සඳහා එකඟතාවයක් නැති කරගන්න හෝ සාකච්ඡා කරන්න. ඔබ දන්නවා සිටිජ අපේ මේ සංഭാෂණයට මම බොහෝ වෙලාවට මගේ ඊටාම ළඟ හිත මිතුරෙක් මිතුරියක් එක්කරනවිල්ලා අපි දෙන්න කතා කරන එකයි කරන්නේ. සාකච්ඡාවක් සංഭാෂණයක් සමහරවිට බොහෝම මිතුරන් දෙදෙනෙක් අතර පවණක් පවතින්න පුළුවන් කතා බහක් විදිහටයි අපේ මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ වැඩසටහන කාලයකට පස්සේ කියලා කිව්වේ කොවිඩ් වසංගතය සමග අපිට මේ කතා බහට පිළිච්ච ඉඩකඩ සම්පූර්ණම ගෙන නැතුණා මාස දෙකක්. ඔබ සමහරට අහන්න නැත්තේ පසුගිය ඊට කලින් අපි පටිගත කරන ලද වැඩසටහන. අද තමයි ඒ මාස දෙකක කඩීමෙන් පස්සේ නැවතත් සිටිජ දෙසටහන් සඳහා වාඩි වෙලා ඉන්නේ. අද මට ඊටාම් සතුටු දවසක් මායිත් ඉන්නවා මගේ ඊටාම දීර්ඝ කාලීන මට වඩා බාල ටිකක් මිත්‍රයෙක් විමුක්ති ජයසුන්දර ඔබ බොහෝ දෙනෙක් ඔහු දන්නවා ඔහුගේ සිනමා කරුවෙක් විදිහට ඊටාම විශිෂ්ට ගණයේ සිනමා කරුවෙක් විදිහට ඔහු දන්නවා මම ඔහුත් එක්ක වාඩිලා ඉන්නේ ඔහු මම ඇසුරු කරන්නේ සිනමා කරුවෙක් නිසාවත් එහෙම සිනමා කරු මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා. එහෙමම නෙමෙයි ඉතින් අපි අතර වෙනත් මිතුත් මිත්‍රත්වයක් බැඳීමක් තියෙන නිසා. අයිබෝන් විමුක්තිය. අයිබෝන්. විමුක්තිය අද අපි දෙන වාඩිලා අපිට හැමදාම කතා කරගන්න කොටක් දේවල් තියෙනවා. අද වාඩි වෙලා මම හිතන්නේ මේ වැඩසටහනේ මම හිතුවා ඉස්සෙල්ලා මේ අපි ගෝලීය වශයෙන් මිනිස්සු මූණ දීලා තියෙන මේ මහා වසංගතය කොවිඩ් වසංගතය ගැන වචනයක් කියලා අපි කතාබහට අපේ කතාබහට එකතු වෙන්න තමයි එතනින් පොටක් පෑදෙන්නත් පුළුවන්. මේ වෙනකොට අපිට තියෙන තොරතුරු අනුව කෝටියකට වඩා මිනිස් අසාධනය වෙලා තියෙනවා. හැමෝම ලෙඩු නෙවෙයි මේ වෙලාවේ. ලක්ෂ 5-6ක් විතර මිනිස්සු මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාම විශාල පරිමාණයේ ගෝලීය මට්ටමේ මහ වසංගතයක්. මෙවැනි වසංගත ගණනාවක් අපි දන්න කාලේ ඉතිහාසයේ වාර්තා වෙලා තියෙන අවසාන විශාලම වසංගතය තමයි ඔය බ්ලැක් ඩෙත් කියන එක මහමාරිය 1940 ගණන් වල ආපේ. ඉතින් මම අත්වශයෙන් පහුගිය ওই මාස දෙකේ වැඩ කටයුතු අතරේ මේ ඒ පැරණි වසංගත ගැන ටිකක් හෙව්වා මිනිස්සු කොහොමද මුණ දුන්නේ කියලා. ඉතින් ඊට කලින් මට මගේ අවස්ථාව නිසා මට මේ සමහර දෙයක් අහුවෙලා තිබුණා. ওই පුනරුදය යුරෝපයේ පුනරුද්දය ඇතිවීම පිටුපස්සේ මේ මහාමාරියක් තියෙනවා. හැබැයි ඒක අර අපි කල්පනා කරන්න ඕන යුරෝපීය යුරෝපයේ විශේෂයෙන් මේ මහාමාරියට මුහුණ දෙන්නේ දෙආකාරයකට. කියන්නේ හැම රටක්ම එකම විදිහට නෙමෙයි. සමහර රටවල් එතනින් ඉස්සරහට වෙනවා, සමහර රටවල් පස්සට වැටෙනවා. ඒ කියන්නේ ඒකට මුහුණ දෙන්න සමාජයේ මිනිසුන්ගේ විඥානයේ ශක්තිය ඒගොල්ලන්ගේ හුරුකම්, ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිසස් භාවිතාවන් සමහර ඒවා ඒවා ඉස්සරහට ප්‍රයෝජන කියන්නේ එතනින් එහාට යන්න ප්‍රයෝජනවත් වුණා. නිසා ඒගොල්ලෝ ආපු පාරේ වඩා වේගෙන් යන්න පටන් ගත්තා. ඒක තමයි ගුණරෝධිමත් වෙන්නේ. නමුත් අත්වශයෙන් සමහර රටවල් ටිකක් පස්සට වැටුණාට කාලයක් ගියා අපෝ මේ ඒ ඒ විශාල ලෝක පෙරලියක් ඇති වෙනවා. මහමාරියෙන් පස්සේ කුණුරුදේ කියලා අපි කියන වැඩවසම් පුරාතන සමාජෙ විඳගෙන ඉතින් මහමාරිය විතරක් නෙවෙයි තව හේතු ප්‍රත්‍යයන් කරනවා මහමාරිය ලොකු තල්ලුවක් දුන්නා. මම හිතුවේ විමුක්ති මේ මේ වසංගතයත් ඒ ලෝකයේ මෙහෙම උඩින්දලා අපි බලද්දී අපේ අධ්‍යයනට අසු වෙන රටවල් ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම ස්කැන්ඩිනේවියන් රටවල් ස්වීඩනය, ඩෙන්මාර්කය, ස්විස්තරලන්තය, නෝර්වේ, විශේෂයෙන් ෆින්ලන්තය වගේ රටවල් ඒවත් ඇතුළුව සමහර ටිකක් ජර්මනිය මේ රටවල් මේ මේ වසංගතය නිසා නෙමෙයි පහුගිය අවුරුදු දෙක විතර කාලේ ඒගොල්ලන්ගේ ජීවිතය අලුත් අලුත් දේවල් වෙනස් වෙමින් පැවතුණා. අපි ඉස්සර අපේ මාක්ස්වාදීනුත් ෆ්‍රේම් කරපු විදිහට වඩා 아무තු දේවල් ඒ රටවල නුනා. ඉතින් විශේෂයෙන් දැන් අපි හිතමු ඩෙන්මාර්කේම ගත්තොත් ලෝකේ පොහොසත්ම රට කියලා කියනවා. අපි අපේ මිතුරන්ට එකපාරට මේක අහුවෙන්න කිව්වොත් දැන් මේ කෝපන්හේගන් ප්‍රධාන නගරය ඒ වෙනකොට යන කොවිඩ් වලට පෙර කෝපන්හේගන් නගරේ 160ක් මිනිස්සු පාපදයෙන් ගමන් කරන්න පටන් ගන්න ඉවරයි. <laughs> ඒක කොවිඩ් නිසා නෙවෙයි. ඒගොල්ලෝ වෙනස් වෙමින් හිටියා. දැන් ඔය වගේ තොරතුරක් කිව්ව ගමන් අපේ අයට දැනෙන්නේ මේක මේ ටිකක් මොකක් ශාරීරික ව්‍යායාමයක් වගේ වැඩක් කියලා. ඒත් වශයෙන් එහෙම නෙමෙයි පොළොවට බරක් වෙන්න කැමති නැතිවීමේ සදාචාරයේ ප්‍රශ්නය. තෙල් පුච්චන්නේ ඔතන. ඉතින් අන්න ඒ වගේ භාවිතාවන්ට විශාල තල්ලුවක් ලැබෙනවා මේ කොවිඩ් නිසා. විශාල තල්ලුවක් ලැබෙනවා. ඉතින් මේ වගේ කතන්දර ගොඩක් කියන්න පුළුවන්. තාම ඉතාල වැදගත් නිසි දෙයක් විමුක්තිත කොටක් වශයෙන් පාදන්න වෙන්නේ. අපිට මේ මේ කොවිඩ් එක තව කාලයක් ඉන්න වෙනවා. අපි දන්නේ නැහැ කොච්චර කාලෙද කියලා. සමහරට බොහෝ කාලයක් වෙන්නේ. මේකට ඔය කියන විදිහට එන්නතක් වාගෙන යම් ප්‍රමාණයකට මේක මර්ධනය කරගන්න නවත්ත ගන්න යම් ප්‍රමාණයකට. ඉතින් අපිට මේක එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඇති වෙන මූලික දැන් දැනටත් තියෙන ප්‍රධාන දෙයක් තමයි ඔය මම කියපු රටවල ස්වීඩන් කිසි බයක් නැතුව ඉන්නවා වගේ පේන ඒකයි. අර ඒගොල්ලන්ගේ හැදියාවේ වැඩියාවේ සංස්කෘතිය කියන එකේ ඉල්ලා සිටිනවා කොවිඩ් විසින් සිහි කල්පනාවෙන් ඉන්න මිනිස්සු. අනිවාර්යයෙන්. වඩා වෙනස් මිනිස්සු జాතියක් ඉල්ලා සිටිනවා පවතින්න නම් වඩා සිහිමත්ව සතිමත්ව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු ඕන වෙනවා. දැන් අපිට පුදුම අපේ සමාජය අපේ රටේ අපේ පසුබිම වෙන අපි නම් කියන්නේ බෞද්ධ දර්ශනය අපේ හැදිලා වැටලා මේක අපේ ඇඟේ තියෙනවා. ඇඟේ නැත්තේම මේක. මේ රටේ මිනිස්සුන්ගේ ඒ කල්චර් එකේ සංස්කෘතිය ඇතුලේ නැත. දැන් ජපානයේ තියෙනවා. ජපානයේ සංස්කෘතික භාවිතාන් ගොඩක් වෙන පුංචි කාලේ ඉඳලා මේ ටිකක් සීමාවක් වෙන්න උගන්වනවා. ඒකටම එනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න අභිෝග මේ අපිට දාලා තියෙනවා මේ මහා වසංගතයේ ටිකක් අමුතු තත්ත්වයක් හිතන මේ මුළු මනුෂ්‍ය වර්ගයට විශාල අභියෝගයක් දාලා තියෙනවා. මෙතනින්ට ඔබ යන්නේ කෙසේද කියන එක. ඒක හොඳ හොඳ ආරම්භයක් සොල්ලා මේ ඒ කියන්නේ දැන් අපිට මම හිතන්නේ මේ සෑහෙන කාලෙක ඉඳලා අපි අතර දෙදෙන අපි දෙන්න අතර හොඳ සංවාදයක් සමහරක් වෙලාවට නිකන් ලෝක මට්ටමේ කතා කරන්න පටන් ගත්තා වගේ හැඟීමක් අපිට ආවනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බොහොම රහසිගත වෙන හිතන පුද්ගලිකව කතා කරන සමහර පොකට් මීටින් වගේ පොඩි දේ හම්බෙලා සඳෑවල කතා කරන දේවල් මහා සමාජය විසින් එක්තරා විදිහකට කතා කරන්නේ ඒක ඒ ඒ කෙරෙහි අවධානය ලක් කරවීමක් ඇති වුණා. දොරක් ඇරුණා. දොරක් ඇරුණා වගේ. ඉතින් මම ඇත්තටම කොයිතරම් ව්‍යසනයක් වුණත් මට ඒ දිහා එක්තරා විදිහක සුභවාදීව බැලීමේ අදහසක ඒක සමහරක් වෙලාවට කෙනෙකුට දකින්න පුළුවන් මාර්ගයක් කියලා. නමුත් මට හිතුණා ඒක එහෙම දකින්න පුළුවන්. මොකද එහෙම නොවුණා නම් ඊට වඩා මම හිතන බාහනක අත්දැකීම් වලට අපිට ලක් වෙන නියමිතව තිබුණා ඒක ඒක නතර කරගන්න බැරි විදිහට. ඉතින් මම හිතන්නේ අපිට දැන් විශේෂයෙන්ම අපි දැන් මුලින්ම මේ කොවිඩ් මේක ආවට පස්සේ මට හිතයක් තමයි මේ මේ අපි ශරීරය කියලා කියන අපේ දේ අපි විතරක් පාලනය කරන දෙයක් නෙවෙයිනේ. ඒක අපි අපේ තනේ අයිතිය තියෙන එකකුත් නෙමෙයි. මේකට විවිධයට ඇතුළු වෙන්න පුළුවන්. සමහර මිත්‍ර සමහර සතුරු. හැබැයි ඒ ඇතුළු වෙන හැම කෙනාටම මේක ඉඩක් තියනවලකට දෙන්නවා. <laughs> ඒ නිසා ඒක පොඩ්ඩක් පැවැත්මක් තියෙනවා. ඒතර එයාටම කියලා විශේෂ බුද්ධියක් නැති වුණාට එයාගේ කාර්යභාරයක් උ විශාල මට්ටමේ ඉෂ්ට කරමින් ඉන්නවා. ඉතින් අන්න ඒක නිසා මට හිතුණා මේ වෙලාව විශේෂම දැන් අපි මම හිතන්නේ සුන්නෑ මායි ගොඩක් කතා කරලා තිනවා මේ වගේ අපි සාමාන්‍යයෙන් අපි 呃。 යම් විදිහට අධ්‍යාත්මිකව කල්පනා කරනකොට අපි සාමාන්‍යයෙන් සමාජ දුරස්ථභාවය ගැන අපි හිතනවා. මට ඇත්තටම මතක් වුණේ මේ ගෙවල් වල ඇතුළට වෙලා අපි ඉන්නකොට එක පහසුවෙන් හිටිය පිරිසක් හිටියනේ. අන්න හරි. ඒක මතක පහසුවෙන් අමාරුට හරි අමාරුයි. අමාරුයි. ඒත් පහසුවෙන් හිටිය පිරිස ඊට කලින් තෝරාගත්ත පිරිසක්. ඒ අය කොහොමද දැනගෙන හිටියා සමාජ දුරස්ථභාවය කියන එක මොකක්ද කියන එක. ඒ කියන්නේ සමාජ දුරස් වෙනවා කියන එක නෙමෙයි කියන එක. ඒක වෙන කතාවක්. කියන දන. හිතට ඒකට මොහොන දෙන්න පුළුවන් හරිම ඒ සහ මරණය සම්බන්ධ බිය. ඔව්. මේ දෙකම මේ දෙකම සමාජ ස්වභාවය සහ මරණය ඇති බිය කියන දෙකම අතික්‍රමණය කරගන්න පුළුවන් පිරිසක් හිටිය සහ ඒ අයගේ අදහස මම හිතන්නේ දැන් එළියට එන්නේ ඒක ඉතාම හොඳ තරක් විමුක්තිය ඇත්තටම අපි කල්පනා කරොත් ඔය ඔය ඔය ඔය මුළු දුරස්ත භාවය හා සම්බන්ධ දෙයි පුරාතන සමාජවල මම මේ පුරාතන සමාජ රොමැන්ටික්කරණය කරනවා නෙවෙයි එතනින් ගන්න තියෙන ප්‍රඥාව බලන්ති විශාල ප්‍රඥාවක් පැරණි සමාජවලට පැරණි ශිෂ්ටාචාරවලට අයත්ව තිබුණා එක දෙයක් ඒ පැරණ උතුරු ඉන්දියාවෙත් ලංකාවෙත් පවා පැරණ හොයි ආ යුරෝපේ පවා දැනගෙන හිටියා මේ මේ ස්වභාව ධර්මයේ තියෙන චක්‍රීය ස්වභාවයන්. මේකේ සයික්ලික් ස්ටයිල්ස් නේ රයිට් කියන මොන ජීවිතයෙන්. එතකොට ඒකත් එක්ක යම් විදිහකට රිද්මගත කරගෙන තියුණා ජීවිතය. ඒ නිසා වරින් වර නවතින්න ඕන. විවේක ගන්න ඕන. දිවිම දුවන්න බෑ. වරින් වර නවතින්න ඕන කියන එක හොඳටම දැනගෙන හිටියා. නේ ඒතකොට නැවත් වුණා නැවතිලා හිටිය නැතන ඒකෙන් අර අපි කියනවා රිනීවල් එක පරිසරයට රිනීව වෙන්න දුන්නා තමන් රිනීව වුණා අලුතෙන් යම් විදිහට ජව සම්පන්න ආයි ගමනට ගියා ඉතින් මේක මේ මේ චක්‍රීයව තිබිච්ච විවේකය පැරණි සමාජ වලට අයිති දෙයක් මම හිතනවා මේ නූතන යුගයේ මිනිස්සයා මම හිතන අවුරුදු 100කින්වත් දැකලා නැහැ අන්නේ විවේකේ නියම විවේකේ නැවතින නැවතින දැන් කොවිඩ් වෙලා නැවතුන වැඩේනේ ඔව් සම්පූර්ණ නතර දැම්මනේ ඉතින් අපි අපිට වෙනම ආඛ්‍යාන පොළවේ හදලා තිබුණානේ ලෝකේ නම් මෙන්න මෙහෙම තියෙන්න ඕන ලෝකේ හමුවීම් තියෙනවා කරගයක් තියෙනවා පරිසරයට හිරේ යුද්ධයක් තියෙනවා අපි ඒක ඡය අරගෙන ඉවරයි දැන් අද වෙනකොට අපි අති තාක්ෂණික බලවම් පාවිච්චි කරනවා අපිට අද ඉතින් අපිට කොහොමත්ම හිතාගන්න බැරි වුණා මේ කොවිඩ් එකට මේ බෙහෙතක් නැහැ කියන එක කියන්නේ කොවිඩ් විශ්වාස කරොත් බෙහෙතක් නැහැ කියන එක විශ්වාස කරන්නේ තාමත් බැරි කියනවා. ඒතර ඒකෙන් තේරුම් ගියා අපි කොයිතරම් මුලාවකද එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක සහ උද්දච්ච කවුද? පැහැදිලිව විශාල මාන ඒ කියන්නේ මෑතක මම හිතන්නේ ලෝකයා විශේෂම පරිසරයට එදිරිවාරිකම් කරන එකෙන් වැඩිපුර ඇති කරගත්ත තමයි මාන්නේ. මාන්නේ තමයි උද්දච්චය කියන්නේ. අපිට දැනගන්න බැරි දෙයක් නෑ කියන එක. අපි වායන බැරි දෙයක් නෑ කියන එක. ඒක නිසානේ අපි අර අනිකා කරේ යුද්ධ ප්‍රකාශ කරන්නේ ඒවා අපි හිතමු යටත් කරන්න යටත් කරන්න පුළුවන් කියලා. හැම වෙලේම අපිට පුළුවන් කෙනෙක්ව යටත් කරලා දිනන්න කියලා. ඒතර ඒක ලෝක ප්‍රමාණයෙන් මේක නැති වෙලා ගියා. ඒක ඒක මම හිතන්නේ ඒකන තියෙන මම කියන්නේ සම්පූර්ණ විශ්වාසය බිඳිලා සුදු කුඩු වෙලා ගියා කියලා මේ මේ තත්ත්වය. ඔය කියන්නේ මිනිසුන්ට විශාල වශයෙන් දිහතමානි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අර විමුක්තිය ගත්ත විතර වැදගත් අදහසක් ගත්ත අපේ ජීවිතය ගැන අර අපේ ශරීරයේ අන්තිම බලන්නේ විවෘත තැනක් මහා පද්ධතියක තවත් විවෘත පද්ධතියක් නේද? මහා සිස්ටම් එකද අපිත් ඒකෙම කොටසක් එකපැත්තෙන් අනිත් පැත්තේ අපි විවෘතයි. හරි කියන මෙතන අපිට පෙනුනට වැහුණා වගේ හරියට හරි කවර වෙලා එහෙම කවර වෙලා නැහැ කොහොමද කිසිම දෙයක් නෑ අපි සම්පූර්ණ විවෘත වෙලා අපි හොස්ම ගනිද්දී අපි ශරීරයෙන් වටපිටින් හිතෙන් හැම තැනින්ම විවෘත වෙලා තියෙනවා එතකොට මෙන්න මේ පද්ධතිය අදහස හරිය වැදගත් ඒක තේරුම් ගැනීමත් අදහස කියන්නේ තේරුම් ගන්න අපි ඒක අනුගාන දැනගලා උලෝනමන්න වෙනකත් මේ මහා පද්ධතියක් ඇතුලේ අපි ජීවත් වෙන්නේ අපිත් ඒකේ මේ පුංචි අංශුවක් එතකොට ඒකේ ඒකේ ඒකේ තියෙනවා අපි පොඩි වෙන අතරේම අර මහා භාවයක් තියෙනවා. ඔව්. අනහරකව. අපි නිකන් ශුද්‍ර එහෙම එකකුත් නෙවෙයි. ඔය ඇත්තටම කියන්නේ අපි ඇත්තටම අපේ ජීවිතේ අපේ ශරීරය මේ ගත්තොත් එහෙම අපි ඒකෙන් අපි අපි පාලනය කරනවාද අපේ හුස්ම? අපිට ඒක ලැබෙන දෙයක්. අපි ඒක නැත්තරම හිතන්නේ අපි ගේ ගේ ඉස්සරහා කියන ගහ දිහා බලන් ඉන්නේ කවද්ද කපන්නේ කියන්නේ බලන් ඉන්නේ. <laughs> අපිට කොයි වෙලාවකත් හිතෙන්නේ නැහැ මේ මෙතන මේ ඉඳගෙන මේ හුස්ම ටික දෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපි කියන්නේ මොනෝ සහ ඔහු ශරීරයෙන් පාලනය වෙන සහ ඒක මේ මේ පාලනය වෙන ධර්මතාවයන් ටික අපිට ලැබිච්ච දෙයක් නේ. අපි ඒක බලහත්කාරයෙන් අයිති කරගෙන යටත් කරගෙන නමක් දාලා ඔව් යටත් කරගෙන ඒක පාලනය කරන අපිට ඕන විදිහට ඉන්නවා කියන තමයි හිතෙන්නේ. නමුත් ඒක කරන්න බෑ කියන පැහැදිලිවම ඔප්පුච්ච අවස්ථාවක් අපි ඒක මම හිතන හැමෝම ජීවිතයක් දකිනවා. නමුත් ඒක ලෝක මට්ටමේ මෙහෙම සාකච්ඡාවකට ආවේ නෑ. ඒක තමයි මුද්ද හුදකලා යම්කිසි අධ්‍යාත්මික සමේමත ජීවන අවබෝධයකින් තමයි ඒක ලැබෙන්නේ කෙනෙකුට. නමුත් මේ වෙලාවේදී අපිට සමාජීය වශයෙන් මේක සාකච්ඡාව කරන්න හොඳ අවකාශයක් ගොඩනැගිලා තියෙනවා. ඒක හරි වැදගත්. මොකද දැන් අතනස ලෝක මට්ටමින් බලද්දිත් අර මම කියපු සමහර සමාජ ඒගොල්ලෝ හරියට ලැස් වෙන හිටියත් වගේ තියෙන. ඒගොල්ලන්ගේ මේ බිම් මට්ටමේ ප්‍රජා අවකාශ මොකක් දිනුවෙන් පැවතුනා මිනිසු නගරවල පවා උද්‍යාන පරිසරය දිනු කරන්න පටන් ගත්තා. දැන් ඒක පරිසරය විතරක් නෙවෙයි අර මහා සමස්තය අන්‍යෝන්‍ය වශයෙන් ගලපන්න එපා. දැන් දැන් ඔය මම කියපු රටවල් වල අත්‍ය වශයෙන් සමාජ ජීවිතය සකස් කරගන්න ඕන දැන් පයින් යන්නයි බයිසිකල් එක යන්නයි වැඩිපුර පටන් ගත්තාම යටි අර්ථය ඒගොල්ලෝ පැහැදිලිවම කියන මගේ දරුවට පයින් ඇවිදගෙන යන්න පුළුවන් වෙන උනේ ඉස්කෝලේ. ඒ වුණා ඉස්කෝලේ ළඟ තියෙන්න ඕන. ඒකෝට ඒ සමාජය සකස් වෙන්න ඕන අඩු වැඩියක් නැතුව ඉනිකට අර සියල්ල ඒ සමාජීය වශයෙන් අර අන්‍යෝන්‍ය ගෞරවය සහිත සමාජයක් හදාගන්න. හරි හරි හරි. අර අනිකාවගේ පැවැත්ම ගැන අදහසක් සහිත ඒක බාර ගන්නා සමාජයක් සමාජයක් නිර්මාණය කරනකොට මේක මම දැන් මේක හැකුළුවත් විමුක්ති මගේ තියෙන පොඩ්ඩක් දිනු කරමු තීරයන් අවසානයේ මිනිස්යාගේ තියෙන සම්බන්ධතා තුනයි මේක තමයි ඔය මේ මේ බර්ටන් රස්සල් එහෙම පටලලා තිබිච්ච තැන ගැන කියනවා නූතන නූතන දාර්ශනිකයෝනේ ඉතින් තාම තාම දියුණු ඉතාම දියුණු මොලයක් ගැන විශාල ගෞරවයක් රස්සල් ගැන අපි ගාව තියෙනවා රස්සල් මේ 1956 පොතක් තියෙනවා ඒ පොත ඔහු ලියුවේම මානුෂ්‍ය ස්වභාවගත කන්ඩිෂන් හියුමන් කන්ඩිෂන් ගැන කෙටි අවලෝකනය හරි ඔහු ඒකේ මූලික වශයෙන් යෝජනා කරන්නේ මිනිස්යාගේ ජීවිතය කියලා කියන්නේ අවසාන වශයෙන් ගැටුම් තුනක් කියලා කියනවා. ඒ ගැටුම් තුන එක දෙක වගේ එහෙම වෙන වෙනම තියෙන ගැටුම් තුන එකක් තමන් තමන් එක්ක මිනිස්සු ගැටෙනවා. මිනිස්සු අනිත් මිනිස්සුත් එක්ක ගැටෙනවා. right. සහ මිනිස්සු පරිසරයත් එක්ක ගැටෙනවා. right. මේකේ අන්ඩර්ලයින් යටින් යන අදහස අර නූතන අදහස මේ ගැටුම් වල හැමතිස්සෙම කවුරු හරි දිනන්න ඕන කවුරු හරි පරද වෙනවා. ජය පරාජය පිළිබඳ දේ මේක අඩංගුයි. මේ ගැටවලින කොන්ෆ්ලික්ට් කියන අදහස ඒක. එතකොට මම හිතන එතන තමයි මනුෂ්‍යයාට වැරදිච්ච ප්‍රධානම තැන. අනිවාර්යයි. දැන් thank you uh, මේ රසල් කියලා අපිට මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි මේක බලද්දී අපිට අපේ uh, විමුක්තිත්වයක් තියෙන ඇහෙන් පේන්නේ ගැටුම් කියන එක එකක් අපි නිර්ණය කරන්න. ගැටුම් හැමදෙස්සම හරි ජය පරාජය දෙයක්ද නැත්නම් ඊට වඩා ස්වභාවික දෙයක්ද? ඒක එක දෙයක්. මෙතන අපිට වෙන්නේ සම්බන්ධතා තුනක් නම් තියෙනවා. right. ඒ සම්බන්ධ තුන අන්‍යෝන්‍යයි. හරි. ඒක ඒක රසලට අහුන්නේ නැහැ. මේක මේක ත්‍රිකෝණයකට දාන්න තරම්. තමන්ගේ අභ්‍යන්තරව ගැඹුරු තියෙන සම්බන්ධය දැනගෙන හොරව දැන හැර තමන් තමන්ට සලකන්නේ කොහොමද? තමන්ගේ ජීවිතය දකින්නේ කොහොමද? තමන්ගේ පරමාර්ථ දකින්නේ කොහොමද? පරමාර්ථයක් තියනවාද? මං ආවේ ඇයි මේ ලෝකෙට? මං ඉන්නේ මොකට? ඔයගේ මහා ප්‍රශ්න ගොඩකට අපි ඇතුලේ තියෙන විසඳුම් මොකක්ද? දැනීම මොකක්ද? ඒකට අපි අනේකා සමාජයේ අනේක ඒක අපේ සම්බන්ධය කොයි වගේද ක්වොලිටි එක මොකද්ද මේ සම්බන්ධය ඒක මානව ගෞරවයේ පත ප්‍රධානම වෙච්ච නැද්ද ආදි වශයෙන් දිග කතාව ඒකට සහෝදර ඔබ කියපොමදේ මේ නූතන මනුස්සයන්ගේ ඔළුවේම තියෙන යටත් කිරීමේ හැකියාව අපිට පුළුවන් කියලා එතකොට ඇත්ත වශයෙන්ම සාමාජ පරිසරයත් එක්ක අපි සහජීවණයෙන් ජීවත් වීම පිළිබඳ කතන්දරයි නේ හරි. ඒතර මේ සම්බන්ධතාව තුන දාවම අපිට වෙන එකක් අපේ රටේ නම් මේ සම්බන්ධ තුන තුනම ඔන්තනවා රෝගී වෙලා. ඒතකොට මේ වැඩේ තමයි මේ රෝග මේ සම්බන්ධ තුන නිරෝගීමත් කරන්නේ කෙසේද? out of heal කියන. ඒතකොට ඒ තමයි අත්වශයෙන් මහා අභියෝගය මනුෂ්‍යයි. අතන කොවිඩ් විසින් දෙන අභියෝගයත් ඒකම තමයි. ඒකම තමයි මනුෂ්‍යයා ඉගෙන කාට ගෞරවයෙන් ඉන්න සබහාදරමත් එක්ක සංහිඳියාවට යන්නේ සැබෑ සාමයක් ඇති කරගන්න. මොකද අපි සමහරමත් එක්කනේ අපි දන්න කාලේ ඉඳලා අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි සංරක්ෂණය කරන්න බෑනේ වෙනම තැනක දාලා අපි එකත් එක්ක ජීවත් වෙනවා. නේද අපි අන්‍යෝන්‍ය ගෞරවය. ඊගාවට තමන් එක්ක තියෙන අපි අතහැරලා දාපු මොහොතවලස තමන් එක්ක තියෙන අභ්‍යන්තරික සම්බන්ධය. ඉතින් මේක පැහැදිලිවම මම හිතන්නේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අර දැන් කියනවා වගේ කොවිඩ් ලෝකේ අපේ ජීවිතේ බැලුවාම සමහර රටවල් මේ සම්බන්ධකම් වඩා වඩා නිරෝගී කරගැනීමේ ගමනක ඉන්නවා. ඒක ඉතාලම හොඳට පෙන්වන්න පුළුවන්. ඒ මම හිතන්නේ අපිට ඒක පොදුවේ අපි රටවල් විදිහට බලන එකත් එක්තරා විදිහක්. නමුත් මට හිතෙනවා මෑතකදී විශේෂයෙන්ම මේ අන්තර්ජාලය හරහා විශේෂ විදිහ යම් විදිහක පිරිසක් බිහි වෙන්න ගත්ත හැම රටකම වගේ යම් සීලයක අවදි වෙච්ච පිරිසක්. ඒ කියන්නේ මේ මේ ප්‍රශ්නේ දිහා මම හිතනවා මේ අපිට එක්තරා විදිහක ඉතිහාසයේ අනිත් යුගයන් එක බැලුවහම පස්සේ මේ යුගයේ විශේෂතාවය තමයි අපි කොයිතරම් විදිහක සමාජ දුරස්ථභාවයකට ගියත් අපි නැවත වතාවක් මානසිකව සම්බන්ධ වෙනවා අන්තර්ජාලය නිසා තාක්ෂණිකව. ඒතර අන්නේ ඒක නිසා අපිට පුළුවන් මට හිතනවා යම් කිසි දෙයක ඒක තුළ විශාල පිරිසක් බිහි වෙලා තියෙනවා මේ අර රට ඒකේ සීමාවලින් එහාට ගියපු යම් කිසි විදිහක ගෝලීය අනුමත විඥානයක් අන්තරේ විඥාන. ඒ කියන්නේ අන්තර්ජාලයේ ප්‍රමාණයටම. ඒක කොයිතරම් කොයිතරම් විහිදී ගියාද ඒහා සමානවම මේ මේ මේ දැනුමත් අරගෙන එන්න පුළුවන් සහ ඒකත් එක්කම ඇත්තම මේ මනස කියන්නේ මොකද්ද මේ දැන් අපි අන්තර්ජාලය අපි දවසම ගත කරන සමහරක් වෙලාවට අපි ශාරීරිකව කරන්නේ මොහොම බොහොම අල්ප දේවල් ටික. ඒතර ඇයි මෙතරම් කාලයක් අපි පරිසරත් එක්ක ශාරීරිකව ගහගත්තේ. මේක විනාශ කරේ. අපි සමහර දාන සරප්පුවක් වුණේ විශාල ෆැක්ටරියක් හදලා තරම් ගස් කැපුවද. ඉතින් මේ වගේ අපිට එන්න ගත්තා. අපි භාවිතා කරන හැම දෙයක් දිහා බලලා තේරුම් ගියා මේ පුංචි දෙයින් අපි කොයිතරම් විනාශයක් කරාද කියන. මොකද අපිට ඒ ඔක්කොම නැතුව අපි පහුගිය මාස දෙකේ ගෙවල් වලට ගිහලා හිටියා. ඒතර අන්න ඒක තුල අර මම හිතන්නේ මේ සුල්ලා කියලා රටවල් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම අර වගේ ඉන්දියාව වගේ අපසාල අමාරුකම් එක්ක වුණත් අර ඒගොල්ලෝ පරණ අත්දැකීම් එක්ක බුද විශ්ව. ඉතින් අර ඉතිහාසයක් තියෙනවනේ පරණ අත්දැකීම් එක්ක යම්කිසි අවදිවීමක් නැවත වෙලා තියෙනවා කියලා පේනවා. මගේ ලංකාව තුලත් ඒක යම් විදිහකට පේනවා. ඔව් ඒක හරියටම හරි. ඒ කියන්නේ අත් වශයෙන් අපිට ඕක පරයලක දෙක තුනකින් බලන්න පුළුවන්. විමුක්ති කියපු දේ දා මේ පරිේශනාත්මක අහුවෙච්ච දෙයක්. කියන්නේ මේ කොවිඩ් වලට පෙරම මම කියන්නේ. ඔව්. ඒකට වෙන සං වෙන සංකල්පගත කිරීමකුත් තියෙනවා. එහෙම يعني නූතනත්වයේ තිබිච්ච නැති පරිේශනාවක් එක්ක වෙලා තියෙනවා. විඤ්ඤාණ පරිේශන කියනවා. right. ඒකටයි තියම් යම් තාක්ෂණයේ අලුත් දේවල් දිනු කරලා තියෙනවා මේ විස්කොන්සින් යුනිවර්සිටි එකේ එක යුනිට් එකක් වෙන තැන් තැන් වල මේවා තියෙනවා ඒගොල්ලන් මම ඒක මේ කෙටියෙන් කිව්වොත් ඒ සමහර පරිශකව දකින්නවා ගෝලීය වශයෙන් මේ මනුෂ්‍ය විඥානය වැඩ කරන විදිහේ මේ ভাইබ්‍රේෂන්ස් අල්ලගන්න පුළුවන්. එතකොට අලුත් අලුත් චේන්ජස් වෙන ගතියක් තියෙනවා. ඒතර ඔය කියන වචනේ අපගේ අදහස අපි කිව්වොත් අපේ රටවල් විදිහට නෙවෙයි මනුෂ්‍යයාගේ විඥානයේ ගෝලී වශයෙන් කොහොමද පැටර්න් සකස් වෙන්නේ කොහොමද කියලා දකින්නත් පුළුවන් සමහරවිට වඩා වේගවත් එහෙම තියෙනවා. එතකොට දැන් අන්තර්ජාලය කතාව ඉතාම හොඳ අදහසක්. මොකද මේක ඒකට දිගට වුණ අපිට තියරි කෙනුත් කියන්න පුළුවන් වඩවනා තොරතුරු හොමාරු වීමේ වේගය වැඩි වෙලා තියෙනවනේ. එතකොට ඒක නිකන් ටෙක්නිකලි බැලුවත් වේගයෙන් මිනිසුන්ගේ තොරතුරු ගිහිල්ලා යම්කිසි වෙනස්කම් වෙන්න පුළුවන් දේවල්. හැබැයි මම හිතනවා මේ channel එක විතර නෙවෙයි තව channel වැඩ කරනවා කියලා. ඒතර <laughs> අහුවෙන්නේ නැති මේ තොරතුරු කොහොම ආරුවේ. මේ දේවල් වෙන. එතකොට සීමාවක් නැහැ. දේශ සීමා කියලා සීමාවක් නැහැ. කොහෙන්ද යමක් පටන් ගන්න එක වේගෙන් ව්‍යාප්ත වෙනවා. හරියට හරියට. එන අලුත් අලුත් විඥාන තත්ත්වයන් වේගෙන් ව්‍යාප්ත වීමේ තත්ත්වයන් අපිට පේනවා. ඉතින් සමහර රටවල ටිකක් ලැග්වීම තියෙනවා. නමුත් සමහර රටවල වේගවත් මේ මේ සිද්ධිය මේ ඇමරිකාව විශාල ඔය ඔක්කොම අවුල් නැද්දේ. තාම ලොකු පෙරලියක් තියෙනවා. ඉන්දියාවේ සමහර තැන්වල විශාල ලොකු පෙරලියක් වෙනවා. ඉතින් අපි රටවල විදිහට මැප් එක බැලුවොත්. ඉතින් අර චීනේ පාව. චීනේ පාව හැමතැනම තියෙනවා. දැන් දැන් අපි වගේ රටක තියෙන අර මෙහෙම උඩින් බැලුවහම තියෙන අඳුර යට අපිට මේක සමාජ විද්‍යාත්මක උනත් විග්‍රහ කරන්න පුළුවන් මේ තරුණ පරම්පරාව. ඒගොල්ලන්ට ඔබ කියනවාගේ අන්තර්ජාලය තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ රීච් එක මේ රට ඇතුළේම රීප්‍රොඩියුස් වෙන නැත්නම් නිෂ්පාදනය වෙන විඥානයම නෙවෙයි ඒගොල්ලන්ට පුළුවන් ගෝලීය විඥානේ හොඳම දේ අල්ල ගන්න. ඒකට කිසිම සීමාවක් නැහැ. නේද? ඒ කියන්නේ අපි මෙතෙක් කල් තිබුණේ මේක ඇතුළේම කැකෑරික කැරිදි පිටින් තියෙන අධ්‍යාපනයේ මේ මාධ්‍යයෙන් මේ පන්සලෙන් නේද? ඒකෙන් මේ ඔළුවේ හැදුනේ. ඒ සීමා ඉවරයි සම්පූර්ණ. ඒ සීමා ඉවරයි. ඒ සීමා ඉවරයි කඩාගෙන ඒ කියන්නේ මමත් මම කියන ලොකු ස්වභාවිය අදහසක් ඉන්නවා බලනවා කියන්නේ පොඩි වශයෙන් විඥානයේ සකස් වීමේ පැටර්න්ස් බලවම අපි ගාහක් වේගින් මේක සිද්ධ වෙමින් පවතිනවා දැන්. ඉතින් ඒක සමග මම හිතනවා ලංකාව සම්බන්ධ වුණොත් මම පහුගිය කාලේ කල්පනා කරා දැන් මේ කොවිඩ් තත්ත්වය යටදී වුණත් අපිට සංවිධියට යම් විදිහක මේ මේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙච්ච එක්තරා හේතුවක් විදිහට මම දැක්කා තවම මිනිස්සු අතීතයේ අතීතේ බැහැර කරලම නැහැ කියන්නේ. අර යම් කිසි පරිසරය සම්බන්ධව තිබිච්ච ගෞරවය යම් විදිහක යම් විදිහකට තියෙනවා. ඒක ඒක අර මතකෙට මේ ක්‍රස්ට් එක කඩපු ගමන් එළියට ආඩපු ගමන් එළියට ගන්නවා. ඒක හරියනවා. දැන් මේ මාස දෙක තුළ මේක නැවත ආවා. ඒ කියන්නේ අර දැන් ගොඩක් අයට ලොකු අවස්ථාවක් තිබුණා මේ අර තට්ටු බිල්ඩින්ග්ස් වලට යන්න. නමුත් ඒකෙන් තේරුණා ඊට වැඩිය මේක මේක ආරක්ෂා වෙන්න පුළුවන් වුණේ යම්කිසි අපි යම්කි දුරස්තිකරණයකම හිතපු නිසා. කියන්නේ අපි අර ගමක ඉන්නවා හිටපු නිසා තමයි යම් විදිහකට බේරුනේ කියලා. එහෙම අදහසකුත් එයාට ආවා. සහ අන්තිමේදී මේ කන දෙන්නේ අවශ්‍ය වෙන්නේ අපිට පරිසරයෙන්. ඉන්නේ හර පරිසරයෙන් අපි يعني ඒක ඒක විතර අපිට ගන්න පුළුවන් පරිසරයෙන්. අනිත් සියල්ල පරිසර අතාරින්න ඕනේ. ඒ ඒ කෑම ඇරෙනකොට ඒක අපිට පරිසරෙන් දෙන දායාදෙන්නේ. ඊටු සියල්ලත් අපිට නිකන් දෙනවා පරිසරේ. හුස්ම ටික දෙනවා, වතුර ටික සියල්ල විනාශ කරගත්තේ නැත්නම් මේවා. අන්න ඒකයි. එතකොට මේ සියල්ල අපිට දෙන තරම මිසක් මේක අපිට ඒක බලහත්කාරයෙන් අල්ලන දෙයක් නෙවෙයි කියන එක මම හිතන්නේ 100ක් ඔප්පුන හැමෝටම. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අර පරණ වගාවන් සම්බන්ධව ඒ ආහාර ගැන සාකච්ඡාවක් ඇති වුණා. මම හිතන්නේ ඒක අර ඒක මම හිතන්නේ අපි අර වඩා දන්න දෙයට කොහොමත් අපි ඕන ව්‍යසනයකදී ලඟ වෙනවනේ. ඒ වඩා දන්න දේ අපිට පේන්න ගත්තා මම හිතන්නේ. ඔව් විමුක්ති අත්වශයෙන් ওই වගා කතාව බැලුවම ඒකෙත් ඔය ටිකක් සරලම කියන්නේ ඔබ මම දන්න ඔය සරල අදහසක් නෙවෙයි කියන්නේ. මිනිස්සු අත්වශයෙන් වශයෙන් මේ අර තමන්ගේ ගෙවල් වල වගා කීමේ වැඩක් පටන් ගත්තේ ඒක නිකන් පැල්ලක්ම විතරක් නෙවෙයි අර ඔබ කියපේ ඇඟේ තිබිච්ච එකක් එළියට අකුව. ඒගොල්ලන්ට දොරක් කරලා දුන්නා වගේ ගෙදරත් නවත්තලා මාසයක් ඉඳත් වෙනවා. එතකොට මේ රඟාව පටන් ගත්තා. මම දන්නවා අපේ ගෙවල් ළඟ පවා මේ මිනිසු කරන අතරේ තව දෙයක් ඇති වෙන්න පටන් ගන්නවා. අපි ගෙවල් පන්තින තන අර පොඩ්ඩක් බෙදා හදා ගැනීමේ අදහසක්. මේක ලෝක පරිමාණයෙන්ම වෙච්ච දෙයක් මිට කලින් අර ප්‍රජා ජීවිතයේ පිබිදීමක් ඇති වුණා. එතන මිනිස්සු අතර තියෙන ගනුදෙනු අර ඉස්සර වගේ ගනුදෙනු මිනිස්සු ඇවිල්ලා මේ මංගම ඉරිස් පැටියක් දෙන්න තියනවා දෙන්නද මගේ ගාවත් සමහරට එහෙම තියච්චම වටේ පිටයට දුන්නා ළඟපාත තව පොඩ්ඩක් ගොවි පවලක් ඉන්නා ඒගොල්ලන් ගිහලා දේවල් අහන්න පටන් ගත්තා අර ගනුදෙනු වැඩි වෙන්න පටන් ගත්තා මිනිස්සු ප්‍රජා ජීවිතේ ඉතින් මේක හරි පුදුම දෙයක් විමුක්ති මේ අපේ කාලේ ඉවරයි අපි දැනට මම දැන් තාවටයක් මේක මේ මේ විතනේ සාකච්ඡා පටන් ගන්න පුළුවන්. ඇත්තටම අද අපිට උදව් කරා තාක්ෂණික වශයෙන් මලින්ත දේශප්‍රිය අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට අපේ සකේ සඳුනේ ඔබට ආයුබෝවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉන් කල් කලවන සංකාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක